දැන් අපි ඉදී කතා කරගත්ත විදිහට මේ ඉදිරිපත් වෙන ප්‍රශ්න ධර්ම සාකච්ඡාවට යොමු කර ගැනීම අපි ඉදිරි කාලයේ බලාපොරොත්තු වෙන ලිඛිත ප්‍රශ්න තියෙනවා. මම යන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. යතර වාර්තාවක ආකාරي සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් කර්මාකල ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවට නාමයෙන් ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ භාවනා ඉදී සිටින විට මගේ නලල මත තදවීමක් දැනෙනවා. ඒ සමග නාසයේද තදවීමක් දැනෙනවා. කරුණාකර පහදා දෙන්නේ නිල්ලමි. මේක ඇත්තටම භාවනා හරියන බවට ඇඟ හිතට හිත ඇඟට ආපු බවට හොඳ ලකුණක්. නමුත් මොකද භාවනා නොකරන අනිත් වෙලාවට මේවා නොනිනව නෙවෙයි. නම හිත පිටනේ. ඒකට තේරෙන්නේ නැහැ ප්‍රශ්නකුත් නැහැ. දැන් හිත ඇතුලේ සතියට ඇවිල්ලා ඉන්න බව අගය කරන්නේ නැතුව ඒ ඉන්නකොට එන මේ පුංචි දේවල් ලොකුවට බය කරගන්න හේතුවක් කරගන්න. ඒක අවශ්‍ය නැහැ. ඒක දරා ගන්න පුළුවන් නම් මේක හේතු මේ මංගල කාරණාවක් කරගන්න මගේ හේතු දැන් වර්තමානයේ මේ විදින වේදනාවේ තියෙනවා ඒක බොහෝ වර්තකයි. ඒ නිසා ඒක විශ්ව කරන්න යන්න එපා. මේක මේ හිත සතිය පිහිටවපු බාට ලකුණක් තමයි. ඊට දැන් සතිය පිහිටියා නම් කතා කරන්නේ Taman ගේ ඇඟේ දෙයක් ගැන. හොඳම නෙවෙයි, සැපම නෙවෙයි, දුක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ තියෙන මංගල කාරණාව දකිනවනම් ඒක ධායනපස්සනාවේ එවන තහිත කායගත සතියේ කියනවා කියන්නේ හොඳම ලක්ෂණ තමයි. ඒක සාමාන්‍යයෙන් ගුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ විපස්සනා භාවනා කරන කෙනාට වේදනාවක් ආවනම් ඒක සිරිදෙවිදුව ගෙට ගියා කියලා වාරගන්න. දැන් හිත ඇතුලේ. ඒක නන්නත්තර වෙලා නැහැ. ආ මේක දන්නවනම් යාට මේ එන වේදනාවක් පාස සතුට වෙන්න කාරණාවක් තියෙනවා හිත පිට ගිහිල්ලා. ඒක වටිනවා එන වේදනාවට වැඩි. අන්තිමට බලනකොට මේ වේදනාව දරා ගන්න බැරි දේවලුත් නෙවෙයි. ඒ නිසා එතකොට සුබ පැත්තක් තියෙනවා. නීවරණ විදර්ශනාව බෞද්ධයන්ාන්කාව ඉස්සරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්සර කළා. නීවරණ පහම එකින් එක දෙන අනිත්‍ය දුක්ඛ නාම වශයෙන් අධ්‍යයනය කරන පිළිවෙලක් තමයි කිව්වේ. පියවරෙන් පියවර දිගටම කළා. ඒ මට හිතෙන හැටියට මෙනෙහි කිරීමක් නෙවෙයි සද්ධානය කියනවා මේ ඇති හරි මෙහි ඇති හරි වැරදිද ප්‍රයෝජන විස්තර කර දෙමින් ඔබ වහන්සේ තාම ඉන්නේ නම් වාගේ තමයි සිද්ධිය. ඉතින් මම දැනගන්න කැමති මේ විදිහට නීවරණ සත්‍යහනා කරනකොට Tamanට මොකද උනේ කියලා කිව්වොත් නම් මට කියන්නේ ප්‍රයෝජනක් ලැබෙන්නේ නැහැ. මේ සත්‍යහනා කරනකොට Taman මොකද්ද ලැබුව අත්දැකීම. ඒ අනුව තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේකේ ප්‍රෝජනයක් වෙලා තියෙනවද නැද්ද කියලා. මම මේව කියලත් නෑ මම මේව කරලත් නෑ. ඉතින් මම කොහොමද මේකට කරන්නේ? මම ආදාකක් ආදාක් කියන්නේ ඊවන් එකකට සත්‍යයන කරා. මම කවදා කරලත් නෑ. ඉතින් මම මේ අහන්නේ කසාදාර්මයි. මම දන්න ශේෂ්ඨක ආනම් මම උත්තර දෙන නිසා මේ කරපු එක නම් කියන්නේ තමන්ගේ අත්දැකීම. එතකොට මට පුළුවන් ඒක පිළිබඳව නම් අදා බෙදා ගැනීමක් කරන්න. ওই නාලිකාවල මම හිතන්නේ භාවනා කරනවා කියලා. මොකද භාවනා ඉන්නවා නම් නාලිකත් එක්ක කරන්න බෑ. ඒකෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. මම මේක කියන්නත් සම්පත නැහැ මොකද ඒක නිකන් අනවශ්‍ය ධන ටිකෙන විචේචනය කරලා පැත්තට මම යනවා. නොකියන එක හොඳයි. නමුත් මේ අත්දැකීම් විස්තර කරනවා මම කැමති එක සාකච්ඡාවට භාජනය කරනවා. ගරු ස්වාමීන් වහන්සේ හතරවෙනි ධ්‍යානයේ පැය කාපම ඉන්නට හැකිය. එසේ සිටීමෙන් ඇති ප්‍රයෝජනෙ කුමක්දයි කර්මයන් පාදා දෙනු මැනවි. එතනින් විදර්ශනාට හරවා ගන්නන් දන්න ප්‍රභේදයයි අනුකම්පාවෙන් සාධන පහදා දෙන්නේ ඉල්ලමේ එකම අත්කරු තියෙන්නේ. ඉතින් මම දැනගන්න කැමති මේ ඒකමාරක් හතරවෙනි ධ්‍යානෙ යන්නේ මොන අරමුණේද? ඒ අරමුණේ ඉඳලා ධ්‍යානෙ කපයකමාරක් නැගිටලා පස්සේ ඒ අරමුණ දවසක් Tamanට යන්න පුළුවන් ද අරමුණ වැටෙන්නේ කොහොමද කියනවනම් ඒ හරහා දැනගන්න පුළුවන් මොකද කියන්නේ ඇත්තටම හතරවෙනි ධ්‍යානෙදි කියලා යම් ප්‍රමාණයකට ගෙස් කර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ කොහොමද විපස්සනාට යන්නේ කියලා මේ පළවෙනි වාක්‍ය පිළිබඳව ගොඩාක් විස්තර ඕනේ. මේ ගැන මට අදහස් ප්‍රකාශ කරන්න. එහෙම නැතුව මේ හතරේදී හරි පැය කමාරක් හිටියා පමණ ඉඳ හැකියි කියලා කිව්වට ඒක මට මදි මේ අරමුණ මොකද්ද කියලාවත් කියලා නැහැ. මේ විස්තරේ හතරේදීට යෑම සඳහා ගත්ත අරමුණ මොකද්ද කියලාවත් කියලා නැති නිසා හරි අමාරුයි තොරතුරු දෙන්නේ. ඒ නිසා මේ පළවෙනි වාක්‍ය පිළිබඳව ගොඩාක් විස්තර අවශ්‍යයි. මේක පිළිබඳ වචනයක් කතා කරන්න ඕ කියන විදිහට මතක් ප්‍රකාශ කරනවා. ඒ දෙකේම තියෙන දුර්ලභම ප්‍රශ්න දෙකේම තමන්ගේ අත්දැකීම විස්තර කරලා ඒ විස්තර කරන්නේ නැතුව ඒක ධ්‍යාන කියන්න පුළුවන් මාර්ගඵල කියන්න පුළුවන් ඕන දෙයක් කියයි. ඒ කරන කෙනා ඒ දාන ලේබල් එක විතරයි. අත්දැකීම කිව්වොත් නම් ඒක වැඩි ටිකක් අපිට මේ තේරුම් ගන්න පුළුවන් ගැතිය වෙන්නේ. ගරුත්වා ප්‍රශ්න තියම් මම යනවා මේක බුදුන් කරපු වෙනවනම් මම සාදර වෙනවා ගරු ස්වාමීන් වහන්සේ ඉෂාම ශ්‍රද්ධාවෙන් කරන කුසලයේදී ලෝභ ද්වේෂ මෝහ නීවරණ ධර්ම යටපත් වුවත් මම යන හැඟීම ඇති නිසා ලෞකික සම්මාදීච්ඡයට වැටියයි හැඟේ. කුසල් හිත ලෝකෝත්තර සම්මාදීච්ඡ tattට වර්ධනා කර ගැනීමට උපදෙස් ලබා දෙමින් ඉතා ඕනෑකම ඉල්ලා සිටිමි. සම්මාදීච්ඡය කියනවා ලෝකී අවපදවියේ පක්කා සමාධිය දිනන ලෞකික පුණ්‍ය භාග්‍ය උපදි වේපක්ඛා කියලා එකක්. කියන්නේ පින් ඇති කරන සංසාරයේ භව සම්පatti ලබා දෙන එකක් තියෙනවා. ඊට පස්සේ ඒක දිනු වෙලා අරියා අනාශවා ලෝකුත්තර මග්ගංගා කියලා ආර්ය දත්තටපත් කරන ලෝකෝත්තර මාර්ගාංගයක් පාඩපත් වෙනවා. ඉතින් ඒ සඳහා අත්බෝධ පාක්ෂික ධර්ම වල යනකොට මුලින් මුලින් කරන්නේ කුසල් ඇති කරන සංසාරේ භව සම්පatti ලබා දෙන දෙයක් අන්තිමට ඒකම ලැජ්ජාවකට හරවනවා. මේකෙන් මට හම්බ වෙන්නේ දීර්ඝ සංසාරයක් නේද. ඒක නිසා ඒව පිළිබඳව සබ්බ සංඛාරයේසු අනිච්ඡා සංඥා කියලා කර තමන් කරපු කුසල් පිළිබඳව උනත් වල අධි කුසලයේ දැකපු වෙලාවදී තමන් කරපු කුසලයේ පිළිබඳව ලැජ්ජාවක් පහළ වෙනවා. අර පොඩි ළමයි ඉපදි කුංචි කාලේ සෙල්ලම් කරන තමන්ගේ කක්කාට කරලා සෙල්ලම් කරන එක ලොකු වුණාට පස්සේ ලැජ්ජාවක් වෙනවා. රත් රත් සාස්ත්‍රීය තියෙන වෙලාවේ කොම්පොඩේෂන් කරගෙන ඇවිදිනකොට චූ කරගෙන අත ගන්නකොට ඒක අර දෙවි. ටික ලොකු වුණාට පස්සේ ඒ කියන්නේ අට්ටියේදී හරා ඇති විදුක්ති. ඒ කියන්නේ ලැජ්ජාවට වෙන දුක්ඛිත වෙනවා ලැජ්ජිත තත්ත්වයකට පත් වෙනවා. ඒක අදි කුසලයේ තේරුම් ගත්තද තමයි කුසලයේ තියෙන සංසන්දනාත්මක එහෙම සාපේක්ෂක තුච්ඡ භාවයේ තේරෙන්නේ. ඒ නිසා දවසින් දවස සීල ශික්ෂාවෙන් සමාජ ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් යනකොට හොඳ හොඳ ප්‍රස්තාර හොඳ හොඳ කල්යාණ මිත්‍රයෝ හොඳ ගැඹුරු ධර්ම තේරෙනකොට තමයි තමන්ගේ ප්‍රගතියත් එක්ක ඊයේ හොඳයි කියපු දේ අද වැඩි ඊයේ හොඳයි කියපු දේට වැඩි හොඳ එකක් අද හම්බුනේ. ඒක අල්ලනකොට ඊයේ හොඳයි කියපු එක ඈත හැරෙනවා. ඊගා හොඳ එක හම්බෙනකොට මේ අද හොඳයි කියපු එක හෙට ඒක අතහැරෙනවා. ඒ අතහැරෙනකොට පළවෙනි මතයේදී මතයේදී කියන්නේ අනිච්චා. අනිච්ච නෙවෙයි අනිත්‍ය නෙවෙයි. ඉච්ඡති අත්‍යති හරායති ජිගුච්ඡති කියලා අනේ මමත් අර පොඩි ළමයි වැලි දෙල්ලක් කරනවා වගේ දේවල් කරන්නේ දැන්නේ මට ධර්මයේ තේරෙන්නේ කියලා අර පිළිබඳ ලැජ්ජාභාවය පිළිකුල් භාවයක් ඇති වෙනවා ඒක තාම කරන්නේ නැති කෙනාට ඒක හොඳයි Taman තමයි අර අදු කුසලයේ දකින්න කෙනාට විතරයි කුසලයේ තියෙන නාමකප්පේ තියෙන්නේ ඒක නිසා ඒ වෙනසදී සම්මාදීක්‍ය ලෝකෝත්තර පැත්තට හැරෙනවා ඒක මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපගිඩියක් කිරි වැදිලා ඉදෙනවා. අඹගෙඩිය විලිකුණු වෙන්න වගේ අඹුල් ගහට තිබුණ එක කඩන්න නැතුව එහෙම ගහේ තිබ්බොත් එන්නේ ගහන. අඹුල් වෙලාවට આવොත් දත්ලි වැටෙනවා. එහෙම මෙහෙට දුන්නොත් ගහින්ම බීජ නියාමයේ හැටියට ඒක රතු පාට වෙලා ඉගෙන ගන්නත් වෙනවා. ඒ නිසා ලෞකික මේ භව සම්පත්‍ය ඇති කරන සම්මාදිට්ඨිය දිගේම යන්න යන්න යන්න යන්න අදුකුසලයේ හම්බ වෙනවා. අදුකුසලයේ හම්බ වෙන හම්බ වෙන මේවා පැහැරෙනකොට තමයි ලෝකෝත්තර පැත්තට සම්මාදිටිය වැටෙන්නේ. ඒක මේ ප්‍රතිපදා කියන වචනේ මේකට පාවිච්චි කරන්නේ එකම දේ දහස්වර කිරීමෙන් තමයි මේ සිද්ධි කිරීම මේ වශී කිරීම කරන්නේ. ඒ නිසා හොඳ කුසල් මාර්ගයට වැටුණා නම් ඒක අත නෑර හැමදාම කරන්නේ. හැම වෙලාවෙටම ඒ වෙලාවටම කරන්නේ. හැමදාම තිබුණට වැඩිය සත්‍යයෙන් කරන්නේ. එතකොට ඒකෙන් ඇති වෙන ඒ වශී භාවය හරහා තමයි තමන්ට හිතා ගන්නවත් බැරි ලෝකෝත්තර පැත්තට ලෝකෝත්තර සම්මාදිට්ඨිය බාට හැරෙන්නේ අමාරු කොටස තියෙන ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කිරීමෙන් තමයි යාතන කිරීමෙන් තමයි ලෝකෝත්තර මට්ටමට ඒක හැරෙන්නේ. ඒක ඒ නිසා දැනට කරගෙන යන එකම ලෞකික සම්මාදිට්ඨියම මේකට කියන්නේ සක්කච්ඡකාරී. සක්කච්ඡකාරී කියලා කියන්නේ ආදර ගෞරවයෙන් නැමී සිටගෙන සාකච්ඡාකාරීව හැමදාම ඒ වෙලාවට කරමින් සප්පායකාරීව ඒකට අදාළ අනුග්‍රහ දක්වමින් යනවනම් අදටම නොදැනි තමන්ටම නොදැනි ඒක ලෝකෝත්තර පැත්තට හැරෙනවා ඒක තේරෙන්නේ ඉව කරන මිතුරන් හමුවීමේ තමන්ගේ අපල ගමන් වෙනුවට ඍජු ගමන් මාර්ගය හමුවීමේ ඒක ඉදී සිද්ධ වෙන්න පටන් ගන්නවා. අර සාමාන්‍යයෙන් විනාඩි 20ක පමණ සතිය හොඳින් හිත පැවැත්තුවා. ඉන්පසු නැවත එතනට එන්න අපාස වුණා. තවත් සතියහා විරිය තාවක් තියෙනවා නමුත් සිත් සම්පත් කරගන්න බෑ ඒත්ම උත්සාහ කරගෙන එහෙම උනේ ඇයිදයි කාරණට පහදා දෙන්නේ ඇත්තටම විනාඩි 30කින් විනාඩි 30ක් සතිය ප්‍රවතුනා ඊට පස්සේ ඒක කැඩුනා ඊට පස්සේ ආවෝ ඒකට එන්න බැරි වුණා කියලා දැනගන්නේ සතියෙම තමයි ඒ නිසා මෙතන සතිය කැඩීමක් නෙවෙයි වෙලා තියෙන්නේ ඒ සතියේ මතින් ඇතිවෙච්ච සමාධිය කැඩලා තියෙනවා නමුත් සතිය තියෙනවා නිසා මේක හොඳ තමන්ගේ චරිතය පිළිබඳව හොඳ පොත්ත බීමක් වෙලා තියෙනවා. ඉස්සර නොදන්න තරම් තොරතුරු. මේක හොඳ ලක්ෂණ. මේක නමුත් අදහස වැරදියට පාවිච්චි කරලා තියෙනවා. මේ සතිය කැඩීමක් කියලා. සතිය කැඩනවා නම් මේක සීපත් කරන්න බෑ. සතිය කැඩෙන්නේ නැති නිසා තමයි මේ වෙච්ච දේ සීපත් කරන්න පුළුවන්. නිසා මේක සතිය ජීවුණා. නමුත් සමාහිත භාවය කැඩලා තියෙනවා. සතිය සමාධිය කැඩලා තියෙනවා. ඒක නිසා ආයතරයක් කෙරුවොත් නැවත මේ ගුණ ධර්ම ඇති කිරීමේ ගුණය කැඩෙන්නේ නැහැ. ආයෙත් ඕන වෙලාවක මේ ගන්න පුළුවන්. ඒක නිසා එක සැරයක් ආපු මනුස්සයෙක් නැවත ගන්න තියෙන හැකියාව එක සැරයක් අත්දකපු නැති කෙනාට වැඩි වෙනවා. නිසා ධෛර්යමත් වෙලා ඉවර කරන්න ඕන කවදාකවත් එක සැරින් මේ මේ දේවල් කරලා කරලා කරලා ධර්ම ගෞරවයට කිරීමෙන් තමයි කරන්නේ. නමුත් ධෛර්ය වෙන්න ගොඩක් කරන මේ කරන ප්‍රකාශය තියෙනවා. ස්වාමීන් වහන්සේ ආනාපානේ තුනී වෙන අවස්ථාවේ නිින්දට වැටෙනවා වැනි හැඟීමක්ද සීනියක් දක්වනවා මෙන් හැඟේ. නමුත් මාහට හොඳටම හුස්ම ඉහළ පාලන බව දැනේ. මේ හැම අවස්ථාවකදීම ගැසී ඇහැරේ. දැන් මේ தත්ත්වේ පරිණාමකයට යනවා සම යනවා සමග ඇති වෙන අතර චක්‍රයක් නිවනතාව සිදුවේ. මේ ඊතානී රසය. මේ ඉක්මවා ගන්න කෙසේද කරුණාවෙන් පහදා දෙන්න. මේ වගේ වෙනකොට මේ උපක්‍රමයක් වශයෙන් කියනවා කරලා උත්සාහ කරලා බලන්න නීතිමත භාවනාව යන්න ඕනේ යනවනම් හොඳට සක්මන් කරලා වාඩි වෙලා ආනාපානට හිත නොදා මේ කියන සමාධිය ගන්නවා. මේ කියන එකලස ගන්න බලන්න ආනාපාන සතිය නිමිති කරන්න එපා. ආනාපාන සතිය අල්ලන්නේ නැතුව ඉන්න බව දැනගන්න ඉන්නකොට ඉබේම මේ සමාධියට යනවා. එතකොට ගිය ගමන්නේ ආයෙත් හොඳ කායික වීර්යයක් තියෙනවා. පටලවෙන්නේ නැහැ. දැනගන්න ඕනේ මේ හිත නිරුද්ධ වෙනකොට හිත කැමති නෑ. එයා එතකොට බය වෙනවා. එතකොට එයා ගැස්සෙනවා. එතකොට එයා නිින්දට වැටෙනවා. මේක තමයි මායය. මේක තමයි කෙලස් කියන්නේ. මම ලක්ෂණ ගියක් හදලා ඒ ගේ අතහැරලා ගියොත් හොරු කඩාගනි කියලා අර ගේ හදලා යොරනාට පස්සේ ගේ අසරණ කරන්නේ නැතුව ඒක දිහා බලාගෙන කෙනෙක් වගේ විචතර ලක්ෂණ උපයාගත්ත මේ හිත නිරුද්ධ වෙන චිත්තක්ෂණය දහස්වර මගින් ගිලිහිලා ගියා මම අද ගිලිහෙන්න දෙන්නේ මම මේකට අවදි වෙනවා කියලා. දැක්ක ලැබියෝ ඒකට මම කියනවා ඒක රැඩිකල් වාදී වැඩක්. මම කියනවා ඒක විප්ලවීය වැඩක්. මම කියනවා ඒක සම්ප්‍රදාය කඩාගෙන යෑමක් කියලා. ආන්නේ ගතිය නැත්තම් වැඩේ නීරස. මේක සම්ප්‍රදාය කඩාගෙන යෑම සෙල්ලක්කාරකම මේක බාලදක්ෂයේ වැඩක්. මේක බාලදක්ෂතාවයේ වැඩක්. නිසා මම මේක හදාගෙන යනවා කියලා ගත්තොත් මේ වේග ස්වභාවය නිකන් මඩපුවක් ගෙඩියක තියෙන ගඳව. මඩපුවක් වල ගඳ තිබ්බයි කියලා නොකාරින්නේ. මඩපුව ගෙඩි කොහොමද ගඳයි? පුවක් ගත්තයි මොනවා කරන්නේ? ඒ නිසා මේක ඉච්චර ගණන් ගන්න කියන්නේ ඒක ස්වභාවය හරහා යන එක මේ කරන්න තියෙන මොකද මේ නීරස කරලා තියෙන නිවන. තමන් කරා ඉඳ හදන නිවන නීරස භාවයෙන් පිළිහි. ඒ නිසා ඒකට සාදරව ගියොත් නීරස කියලා කියන්නේම ඉස්සරහට නිවනේ පෙරහැරේ කසකාරයක් වගේ. කසකාරය එනවනම් දැනගන්න පස්සේ පෙරහැර එනවා කියලා මිනී ගැසපාරට බුද්ධ ජනසී පාවිච්චි කරන්නේ නිබ්බිදා කියලා. නිර්වින්දනය කියන වචනේ ඒක හොඳට තේරෙනවා වින්දනයක් තියෙනවා නම් රසයක් තියෙනවා නම් සංසාරේ. ඊගස වෙනවා නම් නිවින්දනය නම් නිවන. නිවනට කිට් වෙනකොට අපේ හිත මායයක්. අර කරනවා, වස්සනවා, නිදිමත කරනවා. කියන්නේ තියෙන ඔබ 18 ගන්නේ නටපන්. ඕනේ දෙල්ලමක් දාපන් මම අල්ලනවා කොට. කියන අන්නේ ඒ gati આવොත් මේක සතුම කඩලා. කඩලා යන්න ඕනේ කඩන්න ඕනේ. ඒක නිකන් මේ මේ වතුර වලක ගොඩ කාලා වතුර ගත්ත නැති ඉච්චාම බැඳිලා තියෙන පාසිටි කවල. යට වතුර හොඳයි. උඩ වතුර ටික අයින් කරපුවා වතුර. ඉතින් ඒක සැරයක් දෙසරයක් කරනකොට තේරෙයි අපි සංසාරේ කී වතාවක් මේකට ඇවිල්ලා පැනලා ගියා. කී වතාවක් ඇවිල්ලා මේ වතුර පාසිටික එහා මෙහා කරගන්න නැතුව මේක මඩවලක් කියලා තනකොළ බිමක් කියලා ඇතිලා තියෙනවා කියලා මාරය කොච්චර අපි අපිට මල්ලෙන් ගහලා ගිහිල්ලා තියෙනවා කියලා. ඇත්තට ගහලා නෙවෙයි. මේ මේ නොදැනුවත්. එදාට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ කෙනෙක් නොහි කියනනම් කොහෙද අපිට තරක. කොහෙද අපිට පිටක. ලිඛිත ප්‍රශ්න නම් අපිට ඉතරයි ඉහිපත් කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කියන ඒ නිරත මේ උදාසීන අරමුණේ අරමුණේ මේ අරමුණ මෙනෙහි කරන ඒකෙන් නිවන දරන තිරවල කාමච්ඡන්දේ වගේ ඒ අරමුණ මෙනෙහි කිරීමේදී ඒ අරමුණ තුලින් නිවන මොකදීවද? නීරසයි කියලා කියන්නේ නීවරණය තමයි. ද්වේෂය තමයි. අනුරුස්නා ගතිය තමයි. නිසා භාවනා සංවේගයෙන් එනකොට ඔක සැකේ කියන්නේ නීවරණය නීරසෝන්තියකට වෛර කරනවා නම් ඒත් ඒවා. ද්වේෂය තමයි නීවරණය. එන සතුටේ ව්‍යාපාදයේ ඇති වෙනවා ඊළඟටම නැගිටින්නේ අපි තව තව තරහක් ඒක ඊවරණයක් ඒක පිළිබඳව විදු කරනවතේ ඊවරණය කියලා ඒක ඊවරණයක් කියලා දැනගන්න එක විතරමයි අවශ්‍ය කරන්නේ ඒක එහෙම කියදී මේ නීරස භාවයේ නිවන ලක්ෂණක් කියලා අල්ලගත්තා මේක ඒකාන්ත මේ නිවන යන පාරදීනේ මගේ හිත නිරුද්ධ වෙනකොට මගේ හිත කැමති නැහැ නිවනට බයයි ඔතින් කියනවනම් අපි මේ නිවන සඳහා ඔය කොච්චර ඉදිරියට යනවා නිවන ළඟට එනකොට අපි දුවනවා. ඒක හරියට හොඳ යම් මන්ත්‍රයක් අහුවෙලා මේ මතුරගෙන යනකොට ආවේශ වේගෙන එනකොට දුවන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අන්තරේ හොඳ නම් ආවේශ වෙන්න බෑ. කවුව පරණ වෙලා ඉන්න බෑ. ඉතින් පරව පරණ වෙනකොට බය වුණොත් මොකද වෙන්නේ? ඒ තමයි ඒ තමයි මාර්ගඵලය. ඒ කියන්නේ ඒක නිසා කොට්ටෝරුවට කියනවා කවුව කියන කොට්ටෝරුව ගැන උපස්ථායකයට මෙහෙම සහල වගේ එනකොට ඔබ ළඟට වෙලා හිටපන් දුවන්න එපා. නිසා බුදුජානක කියනවා භාවනා කරනකොට ඔහොම බය එනවා. ඒක කාය ජීවිත නිර්පේක්ෂව ඵලයක්. අප වෙන්නම් කියලා gedirin ඉන්න එපා ඒක. යන්නම් කියලා ඉන්නේ. අපි මෙවැනි gedirin ඉන්නකොට එන්නම් කියලා නෙන්නේ. ඒකට බය. ඒ බයටමනේ අපි සපෝට් එක දෙන්නේ. මදුරුවා බෙදගෙන ඉන්නකොට වයිස්ට් කියලා එනවලු මේ සකස් කාලා සද්දයක් ආවොත් රැට ගෑම කියන්නේ නැහැ. නේරුගහ ඒ විදිහට නේරුගහ අඹරන ඔය කියනවලු මේ ගැහුවට කමන්නේ මේක අඹරන එක තමයි ඒසත් මම ඉන්නකල් අලුත් ක්‍රම තියෙනවා මම නැති ඉඳිලාසේ ක්‍රමයක් නැහැ මමත් මම තමයි මේ කොහොමද නවාගෙන ගොඩ පෙරදුරුකක් දීගෙන නව අදාස් දීගෙන මම ඔලෝසනකට ඒක අඳුරගත්තේ නැත්නම් මම යත් වෙනවා කියලා දෙකම අඳුරගන්නවා මෙතන දෙක හරහා එන්නේ මම තමයි ඔළුව ඒ සාහනේ තමයි රාගය තමයි කාමේ තමයි සංසාරේ තමයි. ඒක කවදාකවත් නෑ බුදුහාමුදුරුවෝ කියලා දීලා ක්‍රමයක හැරි ක්‍රමයක් අත් නෑ. ඒකකොට මම යටපත් වෙන එකයි සිද්ධි. ඒ හැම ක්‍රමයකින්ම වෙලා දැනේ මේ ගොඩ පෙරක දෝරකම් තමයි. අපි එකම තෙම්පරාද කර කර අර පැත්ත මේ පැත්ත දාලා ඔය ඔත්තුරු තියදන්නේ. ආක දාන ගැටි එකතු කරලා ඒක තමයි මම කරලා තියෙන්නේ. හැමදාම ඔත්තුරු ටික කඩලා දෙන්නේ. දැනගන්න ඕන මම කියන්නේ මොඩියක් කියලා. මම කියන්නේ කෙලෙසයක් කියලා. මේ ක්‍රම හරහා එන්න හදන්නේ තකතිරකම. කතා දෙකක් නෑ අනුකම්පාව මොකක් නෑ. එන්නකොට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඒක පිළිබඳ ලැජ්ජාවක් පිළිකුලක් සහ දුකක් ඇති කරගන්නවා. ඒක අභිආඩම්බර කරන්න ගත්තොත් අර ඉස්සා ඔළුවේ කක්කටේ තියාගෙන ඉසිස් කියවගේ කරනවා. හැම එකකින්ම සක්කාය දිට්ඨිය නැවත තහවුරු වෙනවා. තුනේ කියන යන සක්කාය දිට්ඨිය නැවත නැවත තහවුරු කිරීම තමයි ප්‍රමහරාසි කියන්නේ. මානෙ දිට්ඨි මාන තණ්හා අලුත් වෙන ක්‍රම තමයි ඔය නව ආරම කියලා යන්නේ. නව ක්‍රම. එහෙම නැත්නම් නව නිර්මාණ කොහොමද සිද්ධ වෙන්නේ? මම යදලා. යාත්‍රාලට කාමයේ නැත්නම් යත්ත කාම නිපාතික උදාවතන මේ ගාථාවේදී මගේ නව නිර්මාණ වලට මම කැමති. කාමයෙන් තමයි ඒකට වැටෙන්නේ. කොප්ප එම උගල බාටපත් වෙන කාමය. ඒ වගේ දේවල් මම වගේ කෙනෙක් කියනකොට තරහක් එනවා. එතකොට ආහාර ගැන මොනම ආහාර සුදුසු ආහාර නොලැබීම නිසා මානසික ලබා ගන්න බැරි නම් ඒක සාමාන්‍ය සාමාන්‍ය කෙනෙකුට ඉතින් ආම්දුන්ට හොඳට කෑම හදලා දෙන්නේ. මේ දාන කෙනෙකුට මේ දාන ඉච්චරයි ඒක කියන්නේ. ඒක තේරෙන්නේ නැද්ද? මේක තේරෙන්නේ. ඒක දවසක මේ බුරියානි කියලා කිව්වා. ඒ තව දවසක මේ මේකකට හොන්තෝන කෑමයි කියලා කිව්වා. මේක තේරෙන්නේ. ගුරුන් පඬිස් සාමි කියනකොටම කියනවා ඔය මේ මේ ධර්මන කප්පිය මේකෙන් පාඩම ගන්න ඕනේ. මේ ධාම වෙන වෙන જાති අතර එන්න දෙවියන්ට දෙනවා. භාවනා කරනකොට ලැබෙන කම ගන්න මේ කියන්නේ භාවනා කරනාට තමයි දින වේලාවට හොඳට සලකලා දෙන්න. ඒ කියන්නේ Tamanට අවශ්‍ය ආහාර නොලැබිලා ගියොත් ඉතින් ඒ හාමුදුරන්ගේ කෙලස් තාම තියෙනවා මට අවශ්‍ය දේ නැති එක ගැන පශ්චාත්තාපය තියෙනවා භාවනාවේ හිත යන්නේ හිත පිච්චිත්තයි ඒ වෙලාවට මේ නිසි ආහාර නිසි ඍතුව නිසි ඉරියව්ව ලැබුණාම හිත පිච්චිලා යනවා ඒ නිසා භාවනාවේදී අනිවාර්යයෙන්ම කායට මෛත්‍රී කරලා කායට අවශ්‍ය ඔක්කොම පහසුකම් දෙන්න. ඒක කාමික මේ ආම සුඛාධිකාරී යෝගේ නෙවෙයි ඒක නිකන් කරත්ත බඳින ගොනාට හොඳට කණ්ඩ දෙනවා කියන්නේ. කරත්ත ගොනාට කණ්ඩ දෙන්න නම් මොන කරත්ත බිස්නස් එක. කරත්ත විකාර දෙන්නවා කියලා කියන්නේ ඒක මේ සුඛභෝගී දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ශරීරයේට පුදුමාකාර මෛත්‍රී කරන්න ඕනේ. කරදර කරන්නේ නැතුව, වද දෙන්නේ නැතුව. නිින්දට ලැහිගෙන පොඩි බබෙක් නිින්දට ලැහිගෙන අම්මා කෙනෙක්. බබාගේ නිින්දට අවශ්‍ය කරන දේවල් සකස් කරලා දෙන්නේ කොහොමද? ඔත් එක හදලා නාවලා, ඕඩි කොලම් ටිකක් දාලා රෙද්දේ වාටි හිටින්න නැති වෙන්න හදලා ගිහිලා තියෙනවා වගේ මේ කය ගොඩනේ දන්නේ මේ කය පරිහරණය කරනවා. ඒක කියන්නේ ඉතින් සොරි කියලා තමයි කියන්නේ. කය යාලු කරගන්න හැටි දන්නේ නැත්නම් ඉතින් කුරුසේ තියලා එන ගැහුවා වගේ ඉතින් එහාට දඟනවා මෙහාට දඟනවා මේක නිකන් අවුලක් කරගන්නවා. එහෙම කෙනෙකුට ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිය නේ. මේ උච්චර පින්කර ලබාගත්ත මේ මනුස්ස කය පාවිච්චි කරන ගන්න. මේ කියන්නේ කාමසුඛ අල්පාන යෝගෙ නෙවෙයි මම කියන්නේ. මේ අත්කලමතාන යෝගෙ නෙවෙයි කර්ම කර්ම කර්මණී කර ගන්න වැඩේට මැෂින් එකක් පටන් අරගන්න ඉස්සෙල්ලා ඒකට දෙල්ලතුර දාලා ඒක නට්ටන් බෝල්ට් චෙක් කරලා කෙරුවොත් එන්ජින් එක දුවයි. ඇලයින්මන්ට් එක අක්සෙප්ට් එක දීදී දුවන්න ගත්තොත් එන්ජින් එක ගෑරන්ටි වැඩි ඊට පස්සේ එන්ජින් එක කඩනවා. ඒක භාවනා කරන කෙනෙකුට විතර මේ කය පරිහරණය කරන හැටි කාටවත් නැහැ. ඒ තේරුමක් ඒක භාවිත කරන්නේ නැතුව ඒක කාම සුඛල්ලිකාන යෝගී කියලා හෝ අත්කලමත් යන යෝගී කියලා දැනගත්තොත් ඒක එකතන කරකැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ අන්ත නිතරම කන්සල් කරන්න ඕනේ. අන්ත නිතරම අහන්න ඕනේ ඔබ සතුටින් ඉන්නේ. සතුට කියලා කියන්නේ මේ කාම සුඛේ නෙවෙයි. තමයි එළඹ සිටි සිය. ඒක නැතිනම් ඔබට මොකද ඇහැට කුණක් වැටලා තියෙනවද වතුර ති භාග මුත්‍රා කරන්න යන්න ඕනද? අමාරුවක් දෙන ඒටි දෙන්න පුළුවන් දේවල්. ඒ ටික දෙන්න නැතුව කරන්න. ආහාරත් ඒ වගේ තමයි. ඒ අවශ්‍ය ඒක සප්පාය ආහාර ටික දෙන්න නැතුව දුෂ්කර ක්‍රියා කිරීමෙන් කරන්න බෑ අවුරුදු 6ක් බුදුහාමුදුරුවෝ අන්තිම ආත්මෙත් අවුරුදු 6ක් ඔය නොකල යුතු කටයුතු කරා. ඒකද බොහොමසේ මුලින්ම කියන කාර්යයන් මේ විදිහට කරන්න කියලා. එතකොට මාව යන්නේ. මම ඒ විදිහට මම ඒ විදිහට එන්න පුළුවන් ටිකක් සංසුන් වෙලා ඒක සිංහලෙන්ම කියනවා හොඳට වාඩි වෙන්න ලෝකෙ හොඳ මේක මේක හැමෝටම බෑ. ඊගාට තමන්න පුළුවන් විදිහට පටන් අරගන්න. මේකට කටමැව්වට කරන්න බෑ. මේ බුදුහාම විඳ ගන්න විදිහට කරන්න ගොඩක් හරි ගන්නවා. ඒ නිසා තමන් දැනගන්න ඕනේ පටන් අරගන්නකොට මොකද්ද සුවපහසු ආසනය කියලා හිතලුවයි ප්‍රායෝගික දෙය අතර වෙනස අල්ලගන්න බැරි නේද මොකද කරන්නේ? එන්න නැහැ තනියම ඉන්න. තනියම ඉඳලා පුරුදු කරගන්න. කොහොමද ගෙදර තියෙන්නේ කුඩු ගැලවන නවලවන එතකොට හරි ඉක්මනට මට පහසුයි එච්චරයි එච්චරමයි මේ කෙනෙක් ඉතරා නම්පාන්න නෙවෙයි අපිට තියෙන අපිට මේ කට්ටිය සන්තෝෂ ලක්ෂණ දුන්නත් කරදි ලක්ෂණ දුන්නත් ඒක නෙවෙයි ඕන කරලා තියෙන අපිට සත්‍යය වෙනවා ඒකට දෙවන්නේකට උපදෙස් දෙන්නත් ඒක Taman දැනගන්න ඕනේ කෝකද පාවිච්චි කරන්නේ මෙවට මම කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා ඒ සාමාන්‍ය බුද්ධිය නూరుට අල්ලගත්තොත් සර්පයා කල්පින් ඇල්ලුවා වගේ කරනවා සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නේ නැති බුදුරජාණන්සේ බලාපොරොත්තු වෙන යෝගාවචරයට සාමාන්‍ය බුද්ධිය තියෙනවා. ඒකට උපදෙස් දෙනවා හොඳම දේ මේකයි. ඔබට පහළ දෙයින් පටන් ගන්න එතෙන්ද යන්න පුළුවන් විදිහට ටික ටික ටික ටික කරා. ඒකදී අපහසු ආසනක් කරලා බලන්න. පහසු ආසනක් කරලා බලන්න. පහසු වෙලාවෙත් භාවනා කරන්න. අපහසු වෙලාවෙත් භාවනා කරන්න. බලලා ආධිනව ආනිසංස සංසන්දනේ තමන්ගේ කම්පියුටේෂන් එක තමන් දැනගන්න මිසක මෙයා කරපු දේ මට වැඩන්නේ. මොකද ඒ තරම් ඒවා විචල්‍යයි. එකට භාවනා කරන දෙන්නෙකුට ඒ සියුම් සාධකානුව සමානත්වයක් ගන්න බෑ. ඒක ඒක එක්කනාගේ උපනිෂ්ඨේ සම්පත්තියට හැටියට වෙනස් ඒක මේ භාවනා ජීවිතේ වැඩි කල යන්න යන්න යන්න යන්න හොඳට මේ යන්ත්‍රය තේරුම් ගන්න. කොයි වෙලාවෙද හොඳ, කොයි ආසනයේද, කොයි ඉරියව්වේද, කොයි ආහාරද, නෑමට පස්සේද, කෑමට පස්සේද හැමදාම මේක හොඳ පැත්තටම ගෑවෙන්නේ. අත්දැකීම් තරහ හොඳ පැත්තටම නෑ. කවදාකවත් නරකට යනවා නම් මිනිහා පිස්සුම් පොතේ නතරෝ. පිස්සුම හැදෙනවා. හරි පැත්තට යනවා නම් ඒ කියන්නේ ප්‍රයෝජනෙ සරකලා වැඩ කරනවා කියලා මේකට කියන්නේ. ඒක කවදාකවත් කාටවත් දෙන්න බෑ. මොනම තාලකින් තාලකිනකට කියන්න බෑ. එයා ප්‍රයෝජනෙ සරකලා පරිශන කරලම අල්ලගන්නවා. වන්න ගැළපෙන ගැටම අඩු මධ්‍යස්ථ ක්‍රමේ පරිේශන ඒක කාර්ය පරිේශනය කියලා කියනවා. මොනවදයක් කියන්නේ ඉතින් මම බලනවා ඇහැගෙන ඒක අනුත් පොඩ්ඩක් ඉන්න මට ඉතින් මම මේ පොඩ්ඩක් මේ සාංශිකලා ඉන්නකොට මුද ඇහැගෙන වටපිට බලන්නේ නමුත් ඇහැගෙන ටිකක් එක තැන නැගලා තියාගෙන සාංශුන් වෙනවා ඊට පස්සේ තමයි මේ ඇස් පියාගන්නේ ఆయన మీ కార్యాలు కదా అసలు మామూలుగా అమ్మలోని ఈ కాదలే ඒක විදහාසන්න ගොඩාක් අය විනාඩි 20ක් විතර වෙලේ කරදර විදහාසන්න. ඒ විනාඩි 20ක් තැන් ගිහිල්ලා. කවුද කියේ විනාඩි 20ක් තැන් යන්නේ කියලා අද්ද කරලා පටන් ගන්න පුළුවන් අද්ද කරලා පටන් ගන්න වෙන කරන්නේ. ඇතුළෙම ඇතුළෙම මෑනියෝ රණ්ඩු කරන්නේ මෑනියෝ ඇතුළෙම. මයිත් එක්ක නෙවෙයි රණ්ඩු. මේ දෙක දන්නවනම් මේක පහසු නා. කවුද නඩු කියන්නේ අද්ද කරන්නේ හිතේ. වැඩි මේ අනුකම්පික භාවනාව නේ කතා කරන්නේ. සෝරි ඊළ මට එතනම පැවිදි වෙච්ච බර ගන්න ඉතින් මේ වගේ අනුන් ගැස්සලා ජීවත්. ඉතින් මේ පැවිදි වෙන්නේ නැත්තම් ඔය ප්‍රශ්න. ඒ පැවිදි නැතුව ඉන්නකොට ඔය අපි සාමාන්‍ය හිතිවිලිස්ලන්නේ. පැවිදි වෙච්ච ගමන් අපේ වේදිකාවේ කැටි පේන ගණකට එනවා. ආපු ගමන් ඔක්කොම අවධානය මගේ දිහා කියලා හිතනවා. මෑණියෝ දිහා මංවත් බලන්න බය වෙන්න එපා. <laughs> <laughs> ඒක පහසුව තියෙනවනේ ඒක ගණ්ඩේ කියලා. ඒක බුදුහාමුදුරු අනුමත කරලා තියෙනවා කොහෙද මේක දෙකක් කල්පනා කරන්න දෙකක් නැහැනේ. මේ දෙක හදාගන්නේ කෙලෙසකින්නේ. ඒක මාන බලවේගයක් නේ. මේකටද අපි උදව් කරන්නේ. අපිට තියෙන්නේ මේ ඍජු භාවත තියෙද්දි යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කීම බැදිවල යන්නේ මම වෙලා වූ එක කෙසේ. ඔකට මොකක්ද කියන්නේ? ඔකට කියන්නේ මෝඩකම. මෝඩකමට බේරෙන්නේ. ඒක හප්පලා හරි පාට දාගන්න දාපු දවසේ තේරෙයි කිසි කෙනෙක් එක්ක නෙමෙයි අපි ගැටෙන්නේ අපේ මතකතාන්තරත් එක්කයි ගැටෙන්නේ. ඉතින් ඒක නැති වෙන්නේ කර්ම ගෙවිච්ච දවසේ. කර්ම දිනකම් අර වගේ මේ අදක්ෂ කාර්යක්ෂම ක්‍රම අල්ලගෙන ඔප්පු කරගන්නවා. කවදා හෝ නිෂ්මාරක වෙන්න යක මෙච්චර මේ ලස්සන පාර කීදී නේද මම මේ බැදිය ලැබිද කියලා තේරෙනකොට ඇත්තටම කර්මයේ දෙවිල ඉවරයි. තව කෙනෙකුට කියන්නත් බැරි තරමට. يعني අපි මෙහෙම අල්ලන්න පුළුවන් නැහැ දඟලනවා මෙහෙම කරලා අල්ලන්න. කෙලින් අල්ලන්න බෑ. අපිට ඉන්න කෙලින් අල්ලන එක මේ සෞත් කියලා. කෙලින් අල්ලන එක ගම්බීර නෑ කියන්නේ. කෙලින් අල්ලන එක මේ දෙවේ මේක මොකක්ද ඇතිගේ. ඒක තමයි අපේ පිළිතුර. අනිසා කරගන්න වැඩ දිහා බලන විදිහ වෙන්නේ නැති. ඒ බුදුහමගේ භාගෙට ඉන්නහැලා බලන්නේ ඔන්න ඕවදලා. කොච්චර ජීවත් වෙච්ච මේ කෙටි පාරතියදී යන්න කියලා ඊයන් නරක පාරේ ගියාම මොකද වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. ලිමිටි මේ ස්ප්ලිට් මයින්ඩ්. දෙකට බෙදිච්ච මනස මේ මනස මේ පැත්ත කැරලා මේ පැත්ත කැරලා දෙක කරන්නේ. ඒක ඒක හරීම සෝචනීය තත්ත්වයක්. එහෙම නැත්නම් මේකටමයි දුක කියලා කියන්නේ. මේ දෙකම එක පැත්තට හැදලා සමාන්තරගත වෙච්ච ගමන් එකයි එකයි දෙකයි මේ පුදුම වේගයක් එනවා. ඒ ඒ එනකම් පුදුම වෙහසයි නේද? මේ වෙහස වඳින්න වටිනවා. මොකද ලාභයට සත්කාර කරන එක නෙවෙයි. අවබෝධ කර ගැනීම සඳහා මේ කරන්නේ. ඒ නිසා මේ වෙහස මේ කෙලෙස් උපදින එකක් නෙවෙයි. ඒක මේ වෙහස නිදින් නැතු යන්නත් බෑ. ඒ ඒ ඒ ඒ කර්ම ගෙවන්න ඕනේ. ඒ නිසා පොරොන් යන වෙච්ච මොඩකම් දෙන්නට සතියේ ආයෙ මොඩකම් නොකරම්ම ගියේ කියලා. හැම කෙනාම කාලා තියෙනවා. කවුරු හරි ඒකට hina වෙනවනම් ඒ කියන්නේ මේ මිනිස්සේ අතීතය අමතක කරලා කියලා තියෙන මේ මිනිස්යාම කරන්න දෙන තකතුරු කමක වේරම කරලා තියෙන නිසා කෙනෙක් එක්කෙනෙක් රේඩියෝ මොඩයි කියන දෙයක්. භාවනා කරනවාද? ඔච්චර දවසකට කොච්චර භාවනා කරනවද? උත්තර වෙලා කරන්නේ. බලන්න කරන්නේ. ඈ? ඉන්නේ ඇවිදින එකද ලේසි ඉඳගෙන ඉන්නේ. ඇවිදින භාවනාව අර උදාහරණ දෙන්නාට මඩුවේ ඇවිදින්න හදලා තියෙන්නේ. කරනවද? සක්මන් කරනවා. සක්මන් කරනවා. කියලායි කියනකොට. ඉතින් අපි විඳුණා කතා කරන දිනනාවේ මාතෘකාව ගමු නැත්නම් අපි මෙතනදී අපි සාවදා දාති දාතා සත්‍යහන කරලා ඉතින් මේ වැඩ කටයුතු කිරීමේ දවසේ වැඩ කටයුතු දිමා කරන්න බලන්න. දැන් අපි තවත් අමිතිකර මුල් කරගෙන සාර්ථක දවසක තුනක් දැක්කා. මේ කාලය ඇතුළත දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් ඊපත් ගියත්ගේ පැත්තෙන් බලනකොට ඒ විදිහට පුණ්‍යක්තිය සිද්ධ වෙලා තියෙනවා. පැවිද්දන්ගේ නැත්තම් පූර්ණ කාණ භාවනා කරන අයගේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා ඒකයි මේ වගේ ස්ථානක අපි බලාපොරොත්තු වෙනදී ශක්ති ප්‍රමාණය වෛෂ්ඨ සිද්ධ කරගත්තා. ඒ ඉෂ්ඨ සිද්ධ කරගැනීමේදී ඒ සංවිධානයේදී විශාල පිරිසක් කාලයෙන් දැනෙන සුමින් වැය කරලා මේ සංවිධානය ඇතිකර දීලා තියෙන්නේ. අපි පෙනී කටයුතු කරන්නේ නැත්නම් වගේම නොපෙනී විශාල පිරිසක් සත්පුරුෂ මණ්ඩලවල උදව් කරනවා. මේ වෙලාවේදී මේ පෙනී නොපෙනී උදව් කරන ලද සීල සත්පුරුෂ මණ්ඩලවලට අපි මේ ආකාරයෙන් දැස් කර ගන්න උදාහරණ කුසල් භාගයේ මුදිතා මුකේ අනුමೋದනා ශීර්ෂයේ යත්තන්ට සත්‍යවා කියන සාධකාරය පවතී. ඒ වගේම අපි මෙතෙන් තුනකන් කරනු වලු ඥාති පිරිස, දීමාපි පිරිස, ගුරුවරු පිරිස, බන්දු පිරිස සිළු දෙනාම මේ ධර්ම උපමණ්ඩපේ කියන ගොඩාක් සතුටු වෙයි. කියන මේගොල්ලෝ යම් ආකාරයකට මේ දේ දැකලා සාදු කියනවා. ඒ ආකාරයකම ඉන්නා තැනක සිට අපි කරන්නා වූ කියන දසිත්වා දැකලා පිළිසීලකින් සාදු කියනවා. සියයත්ව සාදු කියලා පින්නනම තමයි හිතා කියලා සාදු කරපුවා. යටපත් එක එක නාමයෙන් මේ කුසලයටසේ හේතු වාසනා වීමෙන් උද්ධාදී උත්මෙන් වහන්සේලා විචිත සපයිසුන්දරයි ශාන්තයි දේශනා කරන ලද ඒ විවේකය ඒ විස්රාමය ඒ හුදකලා බව මේ ගෞතම බුදු සම්බුද්ධ ශාසනයේදීම මේ ජීවිතයේදී සාක්ෂාත් කරගන්න එකසේ හේතු වාසනා වේවා ආකාර සාධක ඒක නිවිතු අපි සම්ප්‍රදාන කොට විත්තාවතාදී භාෂා සත්‍යහනා කිරීමේ සම්මුති පිළිගැනීමට පෙරේ එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ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 Sadhu,